ධර්මානුශාසනා නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දැයි බින්නතුනි අපි දසුත්තක සූත්‍රයයි ආරම්භ කරේ සූත්‍රය පිළිබඳව යම් කිසි විස්තරයක් මූලික විස්තරේ දුන්නා. ඒතොරෙන් පෙන්වන්නේ හැම ඒ සූත්‍රය ඇතුලේ හැමතැනම තියෙන්නේ ධර්ම පද. ඒ ධර්මවල නම් තියෙනවා. ඒවත් එක්ක අපේ ජීවිතේ හසුරවන හැටි එයින් පෙන්වන්නේ. එතකොට ධර්මයේ එක්ක ජීවිතේ හසුරවන හැටි ඊටාම පැහැදිලිව දෙන කලයුතු නියම එල්ලය. එල්ලය කිව්වහම ඒ ධර්මය ජීවිතේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා නිර්වුල්ල විස්තර වෙනවා. එතකොට පළමුවෙන් මෙහි ආරම්භ කළේ අපි බහුකාර්ය ධර්මයක් වශයෙන් කුසල ධර්මයන් අප්‍රමාදව ක්‍රියාත්මක කිරීමයි එදා අපි ආරම්භ කළා කිව්වා. එතකොට අප්‍රමාද ඒ බහුකාර්ය ධර්මය කියලා කිව්වේ බොහෝම හැකියතාක් පුළුවන් තරම් ඒ කියන කුසල ධර්ම කියන ස්වરૂප ජීවිතේ එක්ක සම්බන්ධ කරගන්නේ කියලා මුලින්ම අවවාදයක් දෙනවා. ඒ කියන්නේ සීමාවක් පෙන්නලත් නැහැ. පුළුවන් තරම් හැකිපමණ. ඒක කල යුතුයි කියන එක කියන අතර ප්‍රමාද වෙන්න පැයිදුවා. අපි ඒක ගැන ඩිංගක් මතක් කරලා දෙනවා නම් ඒ කියන්නේ ඒන් අදහස් කරන්නේ මොකක්ද? ඔය කුසල ධර්ම කියන මානසික රටාව නැත්නම් මානසික හැඩය තමන් පාවිච්චි කරනකොට අර දුකෙන් මිදීමට උවමනා කරන පෙරලියක් වෙනස් වීමක් ජීවිතය තුළ සිද්ධ වෙනවා. ඒක කරගන්නේ නැතුව අනික් කෝක කරන්න හැදුවත් සාර්ථක වෙන්නේ නැහැ, ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ, වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා මේක මුලින්ම දැම්මේ හරියට අර ගොඩනැගිල්ලක් හදනකොට අත්විවරම ඊටාම සරු විදිහට දාගත් තරමට ගොඩනැගිල්ල පිළිබඳව විශ්වාසය තවන්න පුළුවන්. අන්න ඒ වගේ කියමනක් මෙතන තියෙනවා. පුළුවන් තරම් ඒ කුසල ධර්ම කියන හැඩය ජීවිතය එක්ක සම්බන්ධ කරගෙන ඒක දිගින් දිගට නොනවත්තා කරගෙන යන්නේ. ඔය ශාරීරික පෙරලියක් ඇතුළේ කරගන්න වෙලා තියෙනවා. මේක පෙන්වන්නේ අනු පෙරලියක්. ඒ ඊටාම කර්කශ අන්දමින් හැදිලා තියෙන කර්කශ අන්දමින් හැදිලා තියෙන <clears throat> ඒ රූප කලාප නැත්තම් පරමාණු. ඒ කර්කශ ස්වභාවය නිෂ්පාදනය කළා තියෙන ඒව ඇතුළේ තියෙන ශක්තියේ තියෙන ගාරෝලි කම කරකස භාවය සැරකම් අන්න ඒවා අඩු කරගෙන ප්‍රධාන වැඩේ ඒවා අඩු වෙන්නේ කොච්චර ಗುಣධර්ම රකින්ද අපි ලෑස්ති වුණත් මේ ශාරීරික වශයෙන් ඒ ශක්ති බලපෑම් තාම සරක ආකාරයෙන් ලැබෙනවා නම් අපේ බහැ සිත සෞම්‍යත්වයට පත් කරන්නේ. ඒ කොහොම හරි අපි නමින් හොඳ වැඩ ඒ ක්‍රියාවට වැඩේ නම දැම්මත් හොඳ නමක් අර ක්‍රියාව සකස් වෙන්නේ තාම අහිත කරු අන්න ඒක නිසායි විතර කුසල ධර්මවල සිට පවත්න්නේ. ඔය කුසල ධර්මවල සිට පවත්වන්නේ කියන එකේ එක එක්ක සම්බන්ධ වෙනකොට ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා බලාපොරොත්තු අත්හැරලා ලැබෙන ලැබෙන ආකාරයෙන් සතුට වෙමින් ජීවත් වෙනවා. ඔන්න ඔතන කුසලයේ තියෙනවා. ඒකට ඒ කුසලයේ ඒ ආකාරයෙන් ඒ හැඩේ නොගත්තු සිතට හැම අවස්ථාවකම එක්තරා ප්‍රමාණයක දූෂිත භාවයක් සිටේ ඒ දූෂිත භාවය ඇති වුණාම තමයි ඊටාම නරක தත්ත්වය සංවිධානය අර දූෂිත නොවීමට උපකාරයක් වශයෙන් තමයි අර බලාපොරොත්තුව එක්ක බැඳී පවතින නැති තත්වයක් හදා ගන්න ඕනේ. මේ විදිහට වුණොත් හොඳයි කියලා හිතුවට වරදක් නෙවෙයි. ඒකේ බැඳී පවතිනකොට තමයි අර දූෂණ ස්වરૂපේ මතුවේ. ඒක නිසාද ඊටාම නරක ස්වરૂපයේ එන්න තියෙන කපල්ල වහගන්නවා අර බලාපොරොත්තු අයින්. ඉතු හේතු සකස් විය යුතු හැඩය හිතීම නෙමෙයි බලාපොරොත්තු එක්ක බැඳීමයි මෙතන නරක වශයෙන් තියෙන්නේ. එතකොට ඒක එසේ කරන අප කරනකොට ඊළඟට පහත අබ්බ ගන්න. එතකොට ඒ පහතබ්බ ධර්ම වශයෙන් වෙන් කළා පෙන්නවා නෑ භාවයේ තබ්බ ගන්න. පහ තබ්බ නෙවෙයි භාවයේ තබ්බ ධර්ම වශයෙන් කායගත සතිය පෙන්වනවා. කායගත සතිය කිව්වේ තමාගේ ක්‍රියාව යන පැත්ත හොයන්න ඕනේ. ඒ එහෙම ක්‍රියාව යන පැත්ත කිව්වේ සිතේ ක්‍රියාවයි. සිතේ ක්‍රියාවයි පෙන්වන්නේ. එයින් පෙන්වන්නේ අර කුසල ධර්මයන් හි සිත පවත්වන්න මේ කායගත සතිය ඊටාම උපකාර වෙන බවයි වෙන්නේ. තමාගේ සිත යන පැත්ත බලනකොට තමන්ගේ සිත පිහිටලා තියෙන්නේ කුසලයේද අකුසලයේද කියලා තෝරගන්න පුළුවන්. ඒකනේ ඒ තෝර ගැනීම උඩ තමාට හොඳ විශ්වාසදායක හැඟීමකින් හැඟීමක් උඩ ජීවත් වෙන්න පුළුවන් මගේ දැන් සිතිවිලි යන හැටි හොඳයි කියලා. ඉතින් ඊළඟට පරිඤ්ඤය ධර්ම කියලා තවත් ඒකේ ගැඹුරට ගැඹුරට හිතන්න තවත් ක්‍රමයක් දුන්නා. ඒ මොකද්ද? අර තමන්ගේ හිත නොමගට යනවද? හරි මග යනවද? කියලා තමයි අර කායගත සතියෙන් බලන්නේ. එසේ බලනකොට තමයි තමන්ගේ සිත පිහිටා තියෙන්නේ කුසල ධර්මයේද අකුසල ධර්මයේද කියලා පැහැදිලි අවබෝධයක් ලබන්න පුළුවන් වෙන්නේ එතකොට. ඒතර මේ තවත් ඒකේ ශස්ත්‍රීක භාවය මතු කර ගැනීමට තව උදව්වක් වෙන්නනවා. ඒ මොකද්ද? පරිඤ්ඤය. ඒ පරිඤ්ඤය කිව්වේ පිරිසිඳ දැනගන්න ඕන. පිරිසිඳ දැනගන්නේ කිවි ටිකක් අවුස්සල හොයන්න ඕනේ කියන. මේ අවුස්සල හෙවිල්ව හෙවිල්ලකුයි පරිඤ්ඤය කියන වචෙන් කියන්නේ. ඒ අවුස්සනකොට හරිට වඩා කරුණු පේනවා මොනවාද? තමන්ගේ සිතට ස්පර්ශ වෙන්නේ මොන ආකාරයක නිමිත්තක්ද කියන එක පළවෙනි තමයි. ස්පර්ශ කියන්නේ ස්පර්ශය. තමාගේ සිත එක්ක ස්පර්ශ වෙන්නේ සම්බන්ධ වෙන්නේ මොන ආකාරයක නිමිත්තක්ද? එතකොට ලෝකේ নানা ආකාරවල නිමිති තමයි බහුල වශයෙන් විවිධ ආකාරවල නිමිති. ඒතකොට ඒ වායේ තියෙනවා අර අපේ ප්‍රත්‍යඥ කම නිසා හුරු වෙච්ච රාග චේතනා, ద్వේෂ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන මේ ආදී කෙලෙස් මතු කරන කෙලෙස් මතු කරන ස්වરૂප ගන්නා නිමිති ලෝකෙ බහුලයි. එතකොට දැන් මේ කෙලෙස් මතු නොකරන මට්ටමකට සිත පවත්වන්නයි මේකෙන් අවවාද ඉදිරිපත් කරන්නේ. එතකොට කුසල ධර්මයේ තමන්ගේ සිත පවත්වන්න ඊටාම පහසු ඒක හොඳාකාර පිරිසිදු කර ගැනීමට උපකාරයක් තමයි මේ තමන්ගේ සිතට ස්පර්ශයෙන් මොකක්ද කියලා හඳුනා ගැනීම. ඒක අවශ්‍යල බලන්න. ඒ බලන් හඳුනා ගන්න වගේ ඒ ස්පර්ශය එක්ක තමන්ගේ සිත වැඩ කරන්නේ කොහොමද? සාසව කැමැත්තක් ඉදිරිපත් කළා වැඩ කරන්න. අපේක්ෂාවක් ඒක ASCII තියනවාද? අපේක්ෂාව තියනවා නම් අර සිත අකුසල ස්වરૂපය සම්පූර්ණයෙන් සංවිධානය කරනවා. ඔය ඔය කපල් විතර වැහෙන්න ඕන. අපේක්ෂාවක් නැත්නම් ඒ කියන්නේ ලෝභ සිතක් නැහැ කියන එකයි. අපේක්ෂාව නැතුව ඒ වාගේම යමක් එක්ක බැඳීම් ස්වરૂපේ උපාදාන. උපාදාන බැඳීම් ස්වરૂපේ නැති වෙන්න. අපේක්ෂාවක් නැතිකමත් බැඳීම් ස්වરૂපය නැතිකමත් කියන මේ දෙකේ තියෙන වෙනස මොකද්ද? මේ විදිහමට ඕනයි කියන එක තමයි අපේක්ෂාව සාසව ගතිය. ඊළඟට උපාදානය කියන්නේ ඒ විදිහට ඕනයි කියලා ඒ ඕනකමත් එක්ක සිට තදින් එල්බ ගැනීම. එහෙම නැතුණම් මට ඕන, එහෙමමයි ඕන. අන්න ඔය තුන තමාගාව තමාගේ සිතේ ක්‍රියා කරන්නේ නැත්තම් තමන්ට තවත් බලවත් විශ්වාසයක් එක්ක ජීවත් වෙන්න පුළුවන් මගේ සිත ඇත්ත වශයෙන්ම කුසලයේ උඩයි දැන් යන්නේ කියලා. ඒ කුසලයේ උඩ යන්නේ කියලා දැනගන්න දැනගැනීම මොකක්ද තමයි බලාපොරොත්තු වෙන ඵලය. ආ තමාගේ ජීවිතය ඇතුලේ <clears throat> වෙනස් වෙන්න ඕන ශාරීරික කොටස් රසායනික කොටස් එසේ ගැටියෙන් <clears throat> කියනවා නම් කාම පහ රූපකාම ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කාම වර්ග පහේ ගොරෝසු ස්වરૂපේ වෙනස් කළා ඒක සෞම්‍ය ස්වરૂපයට පත් කිරීමයි දැන් මේ කුසල ධර්මයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි කුසල ධර්මයෙන් බලාපොරොත්තු ඒතකොට ඒකත් අපට ඇතුලේ පේන්නේ නැහැ. ඒක පෙරලිය පේන්නේ නැහැ. කාමච්ඡන්දේ කියන්නේ අහවල් ඒවා හොඳයි අහවල් ඒවා නරකයි කියලා තෝරාගෙන අපේ ළඟ සටහන් වී tempat වී තිබෙන ගතියක් තියෙනවා. වෙන්නේ කාමච්ඡන්දයයි. එහෙන් තෝරාගත් එකක්මයි අපි කියන්නේ ඒක හොඳයි කියලා. <clears throat> දැන් කවදාක නොදකපු gediyak. මේ විදේශීය රටකින් ගෙනාපු මොනවා හරි gediyak. ළඟට තිබ්බ හැටි ඒ ගැන එයා තීරණයක් දෙන්නේ නැහැ. ඕක රසද, විරසද මොකක්ද කියලා. ඒතකොට ඒ gediye කෙරෙහි කිසිම කාමච්ඡන්දයක් නැත්තේ ඒක මොන විදිහට කණ එකක්ද? කණ්ඩ හොඳද? ආදී දේවල් මුකුත් දන්නේ නැහැ. gediyak තියෙයි. එච්චර. යම් කිසි විදිහකින් හෝ හඳුනන gediyak. එනවොත් ආන්නහවල් જાති. ඕක මේ රහයි. ආදී වශයෙන් සියලු විස්තර ලොකු වார்த்தාවක් එයා ඉදිරිපත් කරන්න හැර පුළුවන්. ඒවා එයා තෝරගත්තේ. ඒ තෝරගත්තේ එකයි කාමච්ඡන්දේ. අපිට දැන් මේ තේරීම බුදුහාමුදුරුව හදන්නේ ඒ කාමය මිශ්‍ර කළා තෝරපු තේරීම කාමය මිශ්‍ර නැති ආ නෙක්කම හිතෙන් ඒවා අත්හැරෙන ආකාරයට අවබෝධ කරගන්නයි උදව් කිය බුදුහාමුදුරුව දෙන්නේ. ඒකට නෙක්කම් මේ අර අරකින් බැඳීමක් ඇති වෙනවා. අර අර විදිහට අඳුරගත්තාම තමාගේ කිසිම බැඳීමක් නැති තත්වයක් උදා කරගන්න ඒ ක්‍රමේ උදව් වෙනවා. ඒකයි කාමච්ඡන්දය කියලා කිව්වේ. එතකොට දැන් මේ කියන්නේ එච්චරනේ. ඔව්. ඊළඟට පහතබ්බ ධර්මයක් ගැන බුදුහාමුදුරේ අපි මේ කතා කරන්නේ තාම එදා කතා කරපු සම්පීඩ. හ්ම්. එතකොට පහතබ්බ ධර්මයක්. ආ කියන්නේ මේ පාවිච්චියට ගන්න නරක එකක් කිව්වා. ඒ පාවිච්චියට ගන්න නරක එක මොකද? පාවිච්චියට නොගෙරින්නේ කියන්නේ අස්මිවාණි. අස්මිවාණි කියලා කිව්වේ ඔය දැන් අඹ ගෙඩියක් දුටු විට ඒක තමානඟ තියෙනවා මේ අඹේ කෑවොත් මට රසයක් බුද්ධි විඳින්න පුළුවන්. අහවල් රසයයි ඔක තියෙන්නේ. තමාට ඕනෑ රසය. නැත්තම් පුරුදු රසය. රසයේ නිම්ම. රසයේ නිම්ම. ඒ වගේම શબ્දයක් නම් શબ્දයේ නිම්ම. මට ඕන මෙන්න මේ විදිහේ શબ્දයක. මා කැමති වෙන්නේ මෙන්න මේ විදිහේ શબ્ද වලටයි. මේ විදිහේ රස වලටයි. ඒ අස්මිවානේ කියන එක අපේ ජීවිතයේ අණු එක්ක නැත්නම් පරමාණු එක්ක රසායන එක්ක කෙටියෙන් කියනවා නම් කාම ධාතු පහ එක්ක සම්බන්ධයි. ඒව තමයි මේ කලබල කරන්නේ. මොනවාද? ඒවා හැදිලා තියෙන යම් යම් රටාවල් තියෙනවා. ඒ රටාවල් නැත්තම් ඒ වට්ටෝ ඒකේ වට්ටෝරුවට අනුව ඒක අපේක්ෂා කරන නැත්නම් ඒක සම්බන්ධ වෙන එක එක වර්ග කියන ලෝකේ. දැන් ශබ්ද කාමයේ හැදිලා තියෙනේ වෑ ඒ ශබ්ද කාම එක එක බුද්ධලයාගේ ජීවිතය ඇතුළේ තියෙන ශබ්ද කාම රටාව විවිධයි. එක විදිහකට නෑ. ඒකයි එක්කෙනෙක් ප්‍රිය කරන ශබ්දයට තවත් එක්කෙනෙක් වැඩි ප්‍රිය නොකරන්නේ ඔන්න ඔය රහස නිසා. එයාගේ ශබ්ද කාමයේ එක්කාසේ නැ එක ඒ ශබ්දයේ එක තවත් කෙනෙක්ගේ ශබ්ද කාමයේ වැඩි දඟලන්නේ නැහැ. එක්කාසෙන්ද ඉදිරිපත් වෙන්නේ. ඔන්න ඕකටයි ඔය අස්මිමානය. ඒක සිතට ආපුවාම සිතේ කියන්නේ ඒවා බලපෑමෙන් ඇති වෙන වේගයක් ඒ සිතට ආපුවාම ඒකටම එල්බ ගන්න. ඒක තිබුණොත් ඒකට තමන්ගේ සිත නැඹුරු වෙන්න ඉඩ දුන්නොත් අර කියන්නේ කුසල ධර්ම කියන එක එක්ක සිත පවත්වන්න බෑ. වැඩි ඒක එක්ක තමාගේ සිත බැඳෙනවා. නැදිලා ඒකම ඕනේ කියනකොට එතන පවතින ලෝභයයි. ඒක තමයි ලෝභය. ලෝභය આવොත් ද්වේෂය ගැන කියන්න දෙයක් නැහැ. ද්වේෂය නෝමයි. ඒතකොට මේ දෙරීම සඳහා අර කුසල ධර්මයෙන් සිත පිහිටුවා ගැනීමට උදව් වශයෙන් මේ කතා කරන්නේ. ඒ තරම් අමාරුයි කුසලයක සිත පවත්වා ගන්න. බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවක කුසල ධර්මය ගැන කතා කළේ කොහොමද? එක්තරා අවස්ථාවක අනගහාමුදුරුවෝ මේ වීතිය ගමන් කරන ගමන් යන ගමන් දැක්කා විජ්ජාකාරේ කඩුවක් ගිලින. ඒකට ඔබ යන ගමන් උන්වහන්සේ දැක්ක නිසා නිකන් අවස්ථාවකදී බුදුහාමුදුරේ එක්ක මේ ප්‍රකාශ කළා. මෙහෙම මිනිහෙක් කඩුවක් ගිල්ලයි කියලා. ඒකට බුදුහාමුදුර කතා කරනවා ඔය එක පැත්තකින් කැපෙන කඩුවක් කොයි දෙපැත්ත කැපෙන කඩුවක් දෙපැත්තම කැපෙනවා නම් කොච්චර අමාරුද? ඔය ඒකීට වඩා අමාරු. ඉතාම අමාරු වැඩි. ඊළඟට බුදුහාමුදුරුවෝ දාරනෝ ඊට වඩා ආනන්ද අමාරුයි කුසල ධර්මයේ සිත පිහිටා ගැනීම. ඇයි? ලෝභයට හෝ ද්වේෂයට අහු වෙනවා. අර දෙපැත්ත කැපෙන කඩුව. ජයවෙන්නේ නැති වෙන්න උරුදිගේ යවනවා යවනවනම් පුළුවන් බේර ගන්න ජයවුනට. කොයි පැත්ත ජයවුනට. ඒ වගේම සිත කොයි පැත්තට වැටුණත් ඒක අකුසලයක්. අන්න ඒ තරම් ඒක ගැන කරු ගැඹීරත්වයක් බුදුහාමුදුරුවෝ පෙන්වනවා. නමුත් කරන්න බැරි දෙයක් නෙවෙයි. කරන්න බැරි දෙයක් නෙවෙයි කරන්න පුළුවන්. ඒතරේ කරන්න ඉදිරිපත් වෙන බුද්ධලයාට අවශ්‍ය සහාය තමයි මේ අනිත් කොටස් වලින් පෙන්වන්නේ. දැන් Tamanට ඕන මිම්මක් නැහැ. ලැබිච්ච හැටි පිළිගන්නා මිම්මක් නැහැ. අන්න පහතබ්බදා. ඒක අස් කළා. මෙහෙම ආරයා ඉන්න ඕනේ, මෙහෙම හැදෙන්න ඕනේ, මෙහෙම සලකන්න ඕනේ, මෙහෙම ගරු කරන්න ඕනේ, මෙහෙම ගෙනත් දෙන්න ඕනේ. මේ විදිහට හිත ගන්න ඕනේ වාඩි මේ එකක්වත්. එහෙම හොඳයි. එහෙම හොඳයි කියලා පිළිගන්නේ කිව්වේ හිත නරක කර නොවේ. ඒ ඔක්කොම එක්කම කිසිම සම්බන්ධකමක් නැති තත්ත්වයක් උදා කරගත්තකොට ගැනීමට ඒ අස්මානය අත්කිරීම උපකාරයකි. ඊළඟට අර කුසල ධර්මය හානභාගී දුර්ලභත්වයට පත්වෙන හේතු හානභාගී ධර්මයක් වශයෙන් පෙන්වුවා. හානභාගී ධර්මයක් වශයෙන් පෙන්වුවා අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ හැම එකම <clears throat> මූල ධර්ම ස්වરૂපය නොපෙනෙන නොබලන නොවැටෙන නොපේ මේවා වෙන්නේ කොතනින්ද? මේ ආරම්භකලිය කොතනින්ද කියලා නොබලන ගතිය හැම එකක්ම ගිලා වැහිවීමට නැත්තම් හොඳ தত্ত্বය හොඳ தත්යෙන් එයාගේ සිත විලිහි යාමට හේතු ඒක හානභාගී. විශේෂ භාගී කියලා කිව්වේ සරුසාරව තමන්ගේ අදහස් සාර්ථක කර ගැනීමට ඉඩ ලබා දෙන උපකාරක ධර්මයක් වශයෙන් පෙන්වුවා යෝනිසෝමනසිකාරය. යෝනිසෝමනසිකාරය කියන්නේ මොකද්ද? හැම වෙලේම තමන්ගේ සිත කුසල ධර්මයේ පිහිටුවීමට ඒකයි මේ ඔතන දැනගන්න ඕන කුසල ධර්මයේ පිහිටුවීමට සිත ආරම්භ වෙන්න ඕන පටන් ගන්න ඕන අහවල් විදියටයි කොහොමද බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් නැතුවයි කුසල ධර්මයේ සිත පිහිටුවීමේ ආරම්භය සංවිධානය. ඒතර ඒක උපදින තැන. ඉපදිනු උපදින්නොන කොතනින්ද? මෙන්න මෙතනින් උපන්නොත් මේ කුසල ධර්මයේ සිත පිහිටනවා ඇති. කියලා උපද ඉපදිය යුතු තැන මොකක් ආශ්‍රය කරගෙනද? මන්න අහවල් ස්වરૂපය ආශ්‍රය කරගෙන සිත ආරම්භ වෙනවා. ඒකට තමාගේ සිත තමාගේ ඒ යොමු වීම තදින් බලපානකොට හැම වෙලෙම කල්පනාවට වැටෙන ඇති තමාගේ සිත වැරදි පිළිවෙලට ගමන් කරනකොට ඒක දැනගන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා ඊළඟට අපි සුප්පටි විග්ග තාම අමාරුයි අමාරු කියන්නේ උත්සාහයකින් කළ යුතු වැඩක් හැටියෙන් පෙන්වුවා අනන්තර සමාධිය කියන්නේ. ඒ අනන්තර සමාධිය කියලා කිව්වේ හැම සිතකම සංසුම් භාවයේ පැවැත්වීමට වමනා කරන සංවිධානය තමයි මේ අනන්තර සමාධිය. ඔය දැන් අපි විස්තර කිව්වේ ඒ ගිය පාර කතා කරපු දේශනා ඒ විස්තරවල සම්පින්දනයක් වශයෙන්. ඊළඟට අද කියනවා උපාදී තබ්බ ධර්ම කියලා තමන්ගේ සිතෙන් අලුතෙන් අලුතෙන් උපදවා ගත යුතු ධර්ම. ඒ මොකටද? අර කිව්ව කුසල ධර්මෙ පවත්වා ගැනීමට තමා ළඟ කලින් සකස් නොවි තිබුණ ධර්ම ස්වરૂපයක් උපදවා ගන්න ඕන. එතකොට අර කිව් කුසල ධර්මය નિરાයාසයෙන් පවතිනවා. નિરાයාසයෙන් පවතිනවා. ඒ මොකද්ද? අකුප්පා ඥානං කියලා කම්පනේ නොවන නුවණ. කම්පනේ නොවන නුවණ. ඒකෝර අද දේශනාවට අයත්ව පවතින උතනයි ආරම්භය. ඥාන කියලා කිව්වහම හැම අවස්ථාවකම ඥාන શબ્දයෙන් පෙන්නන්නේ හොඳ නරක තෝරා ගැනීම. මෙතන හොඳ නරකී කිව්වේ ලෝක සම්මත හොඳ නෙවෙයි. සමහර විට ලෝකයා ඒ අවස්ථානුකූලව රටේ තත්ත්වය හැටියට එක එක දේවල් හොඳ වශයෙන් නරක වශයෙන් සම්මත කරනවා ඇති. ඒක ලෝක සම්මතයේ සම්පූර්ණයෙන් අයින් කරන්න. මෙතන පෙන්වන්නේ සම්මතයක් නෙවෙයි. තමාගේ ජීවිතය අනර්ථයට පෙරලීමට හේතු වන යම් යමක් නම් ඒ ඔක්කොම තමාට නරක වශයෙන් තේරෙන්නේ. තමාගේ ජීවිතය යහපත් මගට හරවන්න කුමක්ද උපකාර වෙන්නේ? ඒක හොඳ වශයෙන් තේරුම් ගන්න. ඒකට අර ලෝක සම්මතයේ අයින් කරන්නයි කිව්වා. ඒ නිදසුනක් ගත්තොත් දැන් <clears throat> වක්කලි මහරහතන් වහන්සේ නිරන්තරයෙන්ම බුදුහාමුදුරුව අසල උන්වහන්සේගේ ආශ්‍රය උන්වහන්සේගේ ආස්වාදේ චිත්තෝ ඉදිමින් බුදුහාමුදුරන්ගේ දර්ශනය ලැබමින් එයා සතුට වෙන ස්වરૂපයක් තිබෙනවා. ඒතොරේ ඒ ලෝකයා සාමාන්‍ය දිස බැලුවොත් අනේ අර ස්වාමීන් වහන්සේ හරි හොඳයි. බුදුහාමුදුරු ළඟින් හෙල්ලෙන්නේ. පස්සෙන්මත් යනවා. වැඩේ ඉන්න තැනට වෙලා ඉන්න. ලොකු ලැබියාවක්. බුදුහාමුදුරුවෝ කරේ පවතින කියනකොට අහන ප්‍රත්‍යඥ බුද්ධලේ ඒක බොහොම හොඳයි කෝ මේ අපේ එන්ක කිව්වට සලකන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒ එතනත් ඒක සම්මත කරනවා බොහොම ලොකු එකක් හැටියි. ඒක සාමාන්‍ය බලනකොට බුදුහාමුදුරන්ගේ ඇසුර හොඳ තමයි. නමුත් වක්කලි හාමුදුරන් බුදුහාමුදුරුවෝ දාලේ මාදියා බලන ඉඳලා කිසිම වැඩක් නැහැ ඔබට. අන්න හරයට වෙලා Taman දිහා බලපන්. අන්න එතකොට පේනවා මේ ලෝක සම්මතය ලෝක සම්මතය මොනවලකින්වත් මේ ධර්ම සම්බන්ධයක ගැලපෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ඒ සම්මත කරන්නේම පුහුදුන් මතයි. පුහුදුන් අදහස. එතකොට බුදුහාමුදුරුවෝ ළඟ ඉඳීම තමාට අනර්ථයක් බව හිතන්න. බුදුහාමුදුරන් ගන්න වැඩේ මොකක්ද? මාර්ග මේ විමුක්ති මාර්ගය ජීවිතේ නොමග නොමගින් බේරගෙන හරි මගට දමා ගන්නට දුක් වලින් ජීවිතේ බේරා ගැනීමට කල යුත්තේ කුමක්ද කියලා අසා ගන්න හිටපු එකම උත්තරය ලෞතර බුද්ධයාණන් පමණයි. උන්වහන්සේගෙන් අපි ප්‍රයෝජනෙ බලාපොරොත්තු වෙන්න ඕන එය අසා ගැනීමට පමණයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දිහා බලා ඉඳීමෙන් වෙන වැඩක් නැහැ. ඒ අසහගත් දේ හරියාකාර පාවිච්චි කිරීමෙන් පමණයි ඔහුට යහපතක් සිද්ධ වෙන්නේ. දැන් ওই මෝනෙය ප්‍රතිපදාවේ තියෙන ඕකයි. නාලක ආමුදුරෝ තමයි මේ මෝනෙය වත සමාදම්. ඒ මෝනෙය වතෙන් කියන්නේ සම්බන්ධකම් දුරු කිරීමේ කියන එකයි මෝණය යන ඒ શબ્දයෙන් පෙන්නන්නේ මොකක්ද පළමුවෙන්ම එක දවසක් ඇවිල්ලා බුදුහාමුදුරුව හමු වෙලා ඔය ශිපතනේ මෝනීය වත සමාදම් වීමට අවසරය උන්වහන්සේ ඒකේ සලකුණු කිව්වා මෙන්න මෙහෙමයි ඒ වෘත්තිය ඒ ක්‍රියාව කරන්නේ හැම වෙලෙම බලන්න ඕන අත්හැරපු ස්වરૂපයක් సంతානි පවතිනවා. දැක්කොත් බලාපොර යම්සි බැඳීමක් තියෙන බව එවල මේක ඒක නිසා ඒක විසින් ඒක සාර්ථක කර ගැනීමට කල යුත්තේ මොකද්ද? හිතපු තැනට නැවතෙන්නේ නැහැ. නැවතෙන බල පදාවේ එක් සංක්ෂිප්ත විස්තරයක්. එතකොට දැන් මෙතන පෙන්වන්නේ මොකද්ද? කෝපේ නොවන නැත්තම් කැළඹෙන්නේ නැති ඥානය කියලා කිව්වේ ඒ නාලක තෙරුණාසි ඒ හාමුදුරු පාවිච්චි කරපු එක කිසිම දවසක කඩාගත්තේ එහෙමම කළා ඊට පස්සේ ඒ හමුදුර රහත් වෙලා පිරිනවම් පාන දුරුත් නැවත බුදුහාමුදුරුවන්ව බලන්න ඕනේ කියන කිසිම හැඟීමක් සිතට එන්න ඉඩ දුන්නේ නැහැ. උන්වහන්සේ හිතුවේ මොකද? බුදුහාමුදුරන්ගෙන් ගන්න වැඩේ ගත්තා ඉවරයි. දැන් තියෙන්නේ මගේ වැඩේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ දෙස බල බල ඉඳලා මට වෙන වැඩක් නැහැ කියලා හිතන්නේ යාට පුළුවන් වුණා. මේ ඥාන කියන මේ මේකෙන් අපි තේරුම් ගන්න ඕන අපි හිතන්න ඕන අපි වටහා ගන්න ඕන හැම වෙලෙම අපට අනර්ථකාරී ස්වභාවයකුයි අපේ ජීවිතය තුළ සකස් වෙලා තියෙන්නේ ඒක නිසා අනර්ථයෙන් දෙරීමට අර්ථයට වැටීමට වමනා කරන මේ දෙක මා තෝරගන්න මා පාවිච්චි කරන හොඳට අස්කල යුතු දේ අස් කිරීමත් පාවිච්චි කළ යුතු දේ පාවිච්චි කිරීමත් කියන එකට අපි අවංක වෙන්නේ. ඒ අවංකකම ඒ ඥාන සම්පත්තියත් එක්ක සම්බන්ධ කිරීමයි මේ කෝප්‍ය නොවන ඥාන සම්පත්තිය කියලා කිව්වේ. ඒකට මේකෙන් තවත් ඉස්සරහට යනකොට අර කිව් කුසලමය ස්වરૂපය සදාකාලික වශයෙන් පවත්වා ගැනීමට ලෝකයේ තිබෙන ඇත්ත පේන්න පටන් ගන්නවා. ඇත්ත දකින්න ඔහුට පුළුවන් වෙනවා. මොකක්ද ඇත්ත? මේ ලෝකයේ තියෙන සෑම දෙයකම එක විදිහකට පවතින්නේ නැති ස්වરૂපයකේ තියෙන ඒක නිසා ඒවත් එක්ක මට ඒවායින් යම් කිසි අවස්ථාවක උපකාරය කිව්වේ ප්‍රයෝජනීයට ගන්න වෙලාවට ගන්න පුළුවන් මතුවට ඒකෙන් ප්‍රයෝජන ගැනීමට ඉඩක් නැහැ මොකද සෑම එකම වෙනස් වීමේ ස්වභාවය තියෙන නිසා. අර කියන ඥාන සම්පත් එක්ක එන වැටහින් ස්වરૂපේකුයි ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. ඒතකොට ඒක කිසි වෙනසක් වෙන්න ඉඩ නොදී තමාගේ සිතේ රැවුදෙන තත්වයට කියන්නේ නිරන්තරයෙන් වැඩ කරන ස්වરૂපයට. පත් කර ගැනීම අර කුසල කියන මූලික මූලික ස්වરૂපය සදාකාලික වෙනස් නොවන මට්ටමේ පවත්තන්න මෙතන වෙනස් නොවෙන නොවන තැනට වග බලා ගැනීම ඉතාම වැදගත් කියලා පෙන්වනවා. ඊළඟට මහන්සි වෙන්නවා සත්‍චිකා තබ්බ ධර්ම සත්‍චිකා ධම්මේ කියේ ප්‍රත්‍යක්ෂ කරන ධර්ම. ඒ ප්‍රත්‍යක්ෂ කරන ධර්මයක් වශයෙන් වෙන්නලා තියෙන්නේ මොකද්ද? නෑ සත්‍චිකා ධර්ම නෙමෙයි ඊළඟ තියෙන්නේ අභිඤ්ඤේල. අභිඤ්ඤේය ධර්මයේ කිවි විශේෂයෙන් ගත යුතු ධර්ම. අභිඤ්ඤය කියලා කිව්වේ විශේෂයෙන් දැන ගැනීම. විශේෂයෙන් දැන ගැනීම කිව්වේ මොකද්ද? සබ්බේ සත්තා ආහාරට්ටිතික. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියන එක මෙතන පෙන්නනවා විශේෂයෙන් දැනගත් ඉත් ධර්මයක්. ඒතර දැන් අපේ සාමාන්‍ය ලෝකයා අතර දැනට පිළිතෝ පවතින ඔය පිළිබඳව තේරුම දීලා තියෙන මොකද්ද සියලු සත්‍යයෝ ආහාරයෙන් ජීවත් වෙනවා කියන එකයි. ඕනෑම තැනක බොහොම විවෘතව ඕක ප්‍රකාශයටපත් වෙනවා පොත්වල සඳහන් වෙනවා ඒකේ මුකුත් නෑ කුරුටු ගෑම. නමුත් මෙතන පෙන්නනවා විශේෂයෙන් විශේෂයෙන් දැනගත යුතුක් කියලා සබ්බේ සත්තා ආහාර ටිතිකා කියන මේ ධර්ම ස්වરૂපේ. එතකොට මොනවද අපිට සියලු සත්ත්ව ආහාරයෙන් ජීවත් වෙනවා කියන එක පිළිබඳව අපිට ඒ තරම් දැනගන්න දෙයක් නැහැ මොනවාරි කෑවොත් බඩ පිරෙන බව දන්නවා ඕනට වැඩි කෑවොත් නිදිමත වෙන බව දන්නවා මේ ආදී දේවල් තමයි ආහාරය ගැන අපිට ඒ අංශයෙන් බැලුවොත් හිතන්න තියෙන්නේ අන්න ඔය විදිහේ විග්‍රහයන්ගෙන් මේ වටිනා විද්‍යාත්මක විවරණයක් වැළලුණා ගොඩෙන්න හොයාගන්න බැරි තරමට වැළලීලා ගියා. ඒ අර්ථයේ මේ ආහාරයෙන් සත්‍ය ජීවත් වෙනවා කියන එක මෙතන කොහෙත්ම නැහැ. ඒක මෙතන කියවෙන්නේ නැහැ මේ අර්ථය ගන්නකො. මොකක්ද ඒ කියන්නේ? සියලු ඇලීම්, සබ්දේ සත්තා. සියලු ඇලීම් ආහාරත්‍තික. එම ඇලීමේ පැවැත්ම ගෙනෙයි. ආහාරය කියන්නේ පැවැත්ම ගෙනෙයි. ඇලීම එම ඇලීම් වර්ගයේ පැවැත්ම ගෙනේ. ඒක නිසා ඒක අපි තවත් තේරුම් කරලා කියනවා නම් රූපකාමය. රූපකාමී කියන්නේ දර්ශනයක ඇලෙන ගති. දැන් දර්ශනයක් එක්ක තමාගේ සිත ඇලුනොත් දර්ශනයක ඇලීම වර්ධනය. ඒ කියන්නේ කාන්දමක ස්වභාවයක් බුදුහාමුදුරුව විවුර්තව පෙන්වන. ඒ ලෝකේ කාන්දම කියන එක හිතුවේ නැති කාලෙදී බුදුහාමුදුරුව කාන්දම ගැන පරමාණුව ගැන කතා කළා. නමුත් ඒවා තෝරගන්න බැරුව බුදුහාමුදුරුව ඒවා එකක්වත් කිව්වේ නැtei කියලා උන්වහන්සේට දෝෂාරෝපණය. ඒ මොකද මේ අය තෝරගන්නේ. රූප කලාපයේ කියේ පරමාණුවටයි. ඔය කියන සත්තාව ඇලීම ගැන කතා කළේ ඔය පස් ආකාරයකින් තියෙන කාන්දම් පහ. ඔය රූපකාමය සබ්බේ සබ්බේ සත්තා කියලා කිව්වහම ඒ කාම පහ විවිධ ආකාර වලින් ඇලෙනවා ඒ ඒ නිමිතිය. ඉතින් මහා ගොඩක්. ඒක නිසා සියලු ඇලීම් කියන වචනේ පාවිච්චි කරලා සියලු ඇලීම් එම ඇලීම් වල පැවැත්ම ගෙනෙනවා කිව්වේ රූප කාමය ක්‍රියාත්මක වෙනකොට ඒ කාන්දම වර්ධනය වෙනවා. ශබ්ද කාමය ක්‍රියාත්මක වෙනකොට ඒ කාන්දම නැත්තම් ඒ කාම ශක්තිය වර්ධනය වෙනවා. ගන්ධකාමයත් එහෙමමයි. රසකාමයත් එහෙමයි. ස්පර්ශකාමයත් එහෙමයි. ඒ කාම පහ ඒ නිමිතියක ඇලෙන ධර්මත ඒ කාම පහේ වර්ධනය ඉදිරියට පැවැත්ම ගෙන එන උපකාරයෙන් ලැබෙන. ඒකයි මේ සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියන්නේ. එතකොට මේක අභිඤ්ඤේය ධර්මයක් ඇති විශේෂයෙන් දැනගත යුතු ධර්මයක් ඇති තමයි මේ පෙන්වන්නේ ඒ මොකද්ද සතිපට්ඨානේ මේක පෙන්නනවා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්නින්දිතේ පසාදිතේ සම්ප කියලා ওই විදිහට පෙන්නනවා හැම එකක් දැනම සම්පජඤ්ඤේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඉන්න ඕනේ කියන්නේ. ඒ මොකද්ද එයින් පෙන්වන්නේ? මොනම කරුණක් නිසා හෝ තමන් යමක් බලන අවස්ථාවේදී ඒ බැලීම නැත්නම් බැලීමට ගොදුරු වෙන්නා වූ නිමිත්ත නිමිත්ත කෙරෙහි ආශාවක් බලාපොරොත්තුවක් ඕනකම ඇති වුණොත් යම්තම් හරි ඒක මට ඕන. නැත්තම් පස්සෙත් ඒක බලන්න ඕන. ඒක ආශ්‍රය කරන්න ඕන. සමාගයේ ආවනත භාවයට ගන්න ඕන ආදි වශයෙන් මොන ආකාරයෙන් හරි. ඒ සිතවිල්ල එනකොට Taman දැනගන්න ඕන සංසාරයට බඳවන රූපකාමයේ දැන් ඔන්න මගේ හිතේ මගේ ජීවිතය ඇතුලේ ඔන්න වැඩි වුණා. ඒ වැඩි වෙන්නේ මොකක් නිසාද? අර බැලීම නිසා නෙවෙයි. බැලීම සාමාන්‍යයෙන් ගෙයින් ගන්න වැඩේ. බැලීමට වඩා අපිරියක ක්‍රියාවක් තමයි ඒ බැලීම තමා සතු කර ගැනීම. දෙනුන දේ තමාගේ අයිතියට ලබා ගැනීමට සිතන සිතිවිල්ලේ තියෙනවා වැඩිකම. ඒ වැඩිකම එනවා නම් දැනගන්න ඕන කාමාර සංසාර ගමනට අපි හෝර දානවා. සංසාර ගමනේ කියව නිකන් නෙවෙයි. දුක් නිෂ්පාදනය වන ශක්තිය ඔන්න දැන් වැඩුණා මගේ. අභිඤ්ඤය කිය විශේෂයෙන් දැනගන්න ඕනේ ජීවේ ඒ සිද්ධිය තමාගෙන් සිදු වෙනවා දැනලා තමාට වුණ දේ දැනගත්තොත් තමයි අභිඤ්ඤය වෙන්නේ. අභිඤ්ඤය වෙන්නේ සමහරට මේකෙන් උනේ මොකද්ද? ශබ්දයට ආශා කළා. ශබ්දයට ආශා කරමින් අහපු නිසා ශබ්දය එක්ක ක්‍රියා කරන කාම ශක්තිය වර්ධනය වෙනවා. ඊට පස්සේ කිරුටු නොවෙන්ද වග බලා ගන්නවා. මොකද හැමදාම නාන්න බැරි නිසා. කවුරුත් වැරදුනාට පස්සේ තමයි හරිගත්තේ. එදා නැත්තම් කොහොමද ඔය? ඔව් ඒ අය අදහන්නේ ඒක ආගමක් අපි ආදහන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ දේශනාවේ අඩංගු වෙලා තියෙනවා. ඒ දේශනාවේ හැටියට දුකෙන් නිදහස් වෙන්න මේ විදිහේ කළ යුතුයි. අර අපි මුලින්ම කිව්වනේ ලෝක සම්මත වලට යට වුණොත් මේක කරන්න බෑ. අපි සදාකාලික අයිතියක් මේ ලෝකේ ලබලත් නැහැ. මතීරාය මොනේව නැටුවක් අපිට ප්‍රශ්නයක්වත් නැහැ. අපි දැනගන්න ඕන අපි බෞද්ධ වශයෙන් මේ සම්පූර්ණ විස්තරයක් ලෝ ජීවිතය ගැන දැනගෙනයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ඒක නිසා යමෙකුට දුකෙන් නිදහස් වෙන්න ඕන නම් ඔහු විසින් කළ යුතු ක්‍රමය මේකයි. එතකොට ඒව කරගන්න බෑ කියලා හිතෙනවා නම් ඉතින් බලපෑමක් නෑ. බෞද්ධ මේ දේශනාවේ කොහොම හරි කලන කරන පුද්ගලයා ඒකෙන් නිදහස් වෙන්නේ නැති බැරි පුද්ගලයා ඒවායේ පැටලිලා දුක් විඳිනවා. ওই දෙක තමයි ලෝකේ තියෙන්නේ. දරුවෝ හැදුවට කිසිම කරන වරදක් නැහැ. ඇලෙන්නේ නැතුව ඒවත් එක්ක ඉතින් ඒකේ කී යම් කිසි දුර්වලකමක් උඩ කරන සිද්ධියක්. නමුත් ඊට පස්සේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ ඇලෙන්නේ නැතුව ඕනෑ හිතේ පුළුවන් මෙමෝපිය දරුවෝ නෑදෑ හිත මිත්‍රාදී ඒ සියල්ල අවස්ථාවට අනුව ඉටු කරමින් මගේ යුතුයකම් ඉෂ්ට වුණා. එහෙන් යුතුයකම් ඉෂ්ට වෙන එක අපි බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඒක යලාසතු වැඩක්. ಗುಣා නෝන කෙසේ වෙතත් අපේ යුතුයකම් ඉෂ්ට කළේ ගුවාම මහා ලොකු අත්හැරීමක් එතන තියෙනවා. ඒකයි මෙතන මේ මේ මේ මේ පදෙන් පෙන්වන්නේ ඒකයි. එතකොට අර ඔය කියන සබ්බේ සත්තා කියන මේ ඇලීම් පහ අධෙස තමාගේ කල්පනාව යොදනකොට වෙන්නේ මොකද්ද? තමාට පේනවා తాවකාලික ලෝකෙක හැමදාම අපි ඉඳ හම්බෙන්නේ නැහැ. ඒ ලෝකේ මේ මේ ඉන්න ටික කාලෙටත් මම මේ ලෝකයේ තියෙන සියල් ආශ්‍රය කරගෙන මා දුකට වැටෙන ශක්තියකින් මේක අස්කරන. ඒක නිසා මේකට ඉඳ දැන් නරකයි මම ලෝකයේ ඉඳ කිසි තහනමක් නැහැ. ඒ වගේම ලෝකෙන් කාගෙන් කිසිම අවීරයක් නැහැ. මම ඒවාට නොඇලී පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කිරීමේදී තමා දන්නවා නම් මා පාවිච්චි කරන්න ඇලීමක් නෙකිය. හරියට අර මඩේ උපන්න නෙළුම මඩේ හැදිච්ච නෙළුම පිපෙනකොට මඩ පොඩ්ඩක් ගන්නෑ. ඒ නෙළුම ගෑවිලා. නැට්ට ගෑවුනාට නෙළුවේ කිසිම සම්බන්ධයක් නැහැ. අන්න ඒ වගේ මේ ලෝකේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දුක් විඳින්න සියල්ලම ඇලීම නිසායි. ඒ ඒ ඇලීම <clears throat> අයින් කරපු කිසියෙක් ලෝකේ දුක් විඳින්නේ නැහැ. ඔය හැම දෙනාටම ඉඳකට නිදහස පුළුවන්කම ඔහුගේ චිත අවදි වෙනවා නම් පුළුවන්කම තිබෙනවා ඒක නිසා දුකෙන් නිදහස්ව ජීවිතය පරිහරණය කිරීම මේ ආකාරයෙන් කළ යුතු කියේ කියලා ඔහු තේරුම් ගත්තොත් ඒ කුජලයට පුළුවන් වෙනවා අර සෑම එකක්ම බැලීම් ඇසීම ආග්‍රහණය කිරීම රස විඳීම ස්පර්ශ කිරීම කියන මේ සියල්ලම අර ඇසුරු කරමින් ඒවා නැවත වර්ධනය නොවීමට වග බලාගෙන. ඇයි වර්ධනය වීමෙන් තින වර්ධ? නානා ස්ථානවල නොයෙක් නොයෙක් ආකාරවල. ඉපදි ඉපදි දැන් අපිට කියන්න බෑ අපි මෙතනින් මැරිලා ගිහිල්ලා මොන කොල්ලෙලි වල කුපුන් දීලා අපි දන්නේ නෑ. ඉතින් ඒක නවත්ත ගන්න නම් මෙලොවදිම අපිට පේන්න ඕන අපේ හිතේ ඒ නරක තැන්වල උපදින ශක්තිය නැහැ. උපදුණා උපදින්නේ සෞම්‍ය ධනකයි. ඊට හේතුව ඒ ගොරෝසු නපුරු කාෂ්ඨක තැන්වල උත්පත්ති ලැබෙන ශක්තිය තමයි මම මේ කඩාගන්නේ. එතකොට මට අනතුරුව ලැබෙන්නේ තාම සෞම්‍ය අයිතිවාසිකමත් ඒකත් හිමින් හිමින් ගලව ගලව තමාගේ ජීවිතේ සදාකාලික වශයෙන් දුකෙන් නිදහස් කර ගැනීමට පුළුවන් අයිතිවාසිකම් මෙතන ගොඩ නැගිනේ කියලා අර පුජ්‍යලයට පුළුවන් තීරණය. ඔන්න ඕකයි මේ වෙන්නන්නේ අපි මේ ලබලා තියෙන නිකන් අම්බලමක ඉන්නා වගේ සුළු කාලයක් ඉන්න ස්ථානයක්. මේකේ අර අම්බලමින් හිඟන්න ගහ ගන්නවා වගේ ඒක උදේ යන්න ඉන්න හිඟන්ව ටික රැය ගහ ගන්නවා. අන්තයක් එක එක තැනක හන්දියේ අම්බලම මොකද්ද අවුලකට හිඟන්ව ගහගත්තා. ගහගෙන කෑකෝ ගහනකොට වටේ පිටේ තිබුණ සුන් එළියු. අන්තිමට උන්ගේ එදාරේ නිදා ගන්නත් නෑ අම්බල. මොකද අර අම්බලමේ ගහගෙන. අන්න ඒ වගේ අපිත් මේ తాවකාලික ලෝකෙට ඇවි. ඒක සදාකාලික වශයෙන් හිතාගෙන ඉන්න උන්නුගමන් හුලං ගියේ හැටි ඉවරයි. ඒක නිසා ඒක හිතාගෙන මේ කරච්චලෙන් බේරෙන්න ඕන කියලා. එතන පුජ්‍යලයා විසින් කළ යුතු විශේෂයෙන් අවබෝධ කර යුතු දෙයක් තමයි සබ්බේ සත්තාහාර. ඒකට සියලු ඇලීම් පැවැත්ම ගෙනෙනවායි කියන එක ඇලීම් නොඇලිය නොඇලීම සිද්ධ වෙනකොට පැවැත්මක් ගෙනෙන. එහෙනම් ඒක හානි හානිකර තත්ත්වයට යනවා. එතකොට එවැනි තත්ත්වයක ජීවුණුව තමයි කෙලෙසුන් නසා නිවන් අවබෝධ කරන්නේ ඉතින් ඒක කර ගැනීමේ එක්තරා මගක් විවුර්ත කිරීමේ ආරම්භය තමයි මේක. ඊළඟ 10 වෙනි එක පෙන්නනවා සච්චිකා තබ්බ ධර්මයන්. ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්ම. දැන් මම මේ தත්ත්වයට ඇවිල්ලා. මොකද? කම්පණය නොවන චේතෝ විමුක්තිය කියලා එක. ඔය චේතෝ විමුක්තිය කියවම පාලි පදයක් වචනයක් නිසා ටිකක් බයක් හිතෙන්න පුළුවන්. ඒ චේතෝ විමුක්තිය අපිට කරන්න බෑ කියන්නේ. චේතෝ විමුක්තිය කියන්නේ මොකක්ද? අර කිව්ව ක්‍රමේ සමාගේ ගැඳි මිශ්‍ර නවුසිත පාවිච්චි කර කර එනකොට අර යාගේ සිත සංවිධාන වෙනවා අපේක්ෂාවෙන් තොර වූ අපේක්ෂාවෙන් තොර වූ බලාපොරොත්තුවක් නැති ලැබුණ ආකාරයෙන් ජීවිතයට සංවිධාන කිරීමේ හැකියාවක් ඔහුට හැකියාවක් ඔහුට ඇති ඒ හැකියාවට කියන්නේ මොකද්ද? චේතෝ විමුක්තිය කියේ මොකද්ද මේ? අමුතු සිතවිලි වලින් බේරිලා. අමුතු සිතවිලි සිතවිලි වලින් විදිලා. අමුතුයි කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකය ගැන ඔහුට සිතන්න මුකුත් නැහැ. තමන් වෙනුවෙන් හිතන්න දෙයක් නැහැ. සිතුවිලි ඔක්කොම හිස්සල. ඒකට අපි බැලුවොත් රහතන් වහන්සේගේ ජීවිතවිලි දිහා. උන්වහන්සේ ලෝකෙ හිතන් දෙයක් නැහැ. තමන් වහන්සේ ගැන මොනම දෙයක්වත් හිතන්නේ නැහැ. උන්වහන්සේ හිතුවත් හිතන්නේ බාහිර ලෝකයේ කවුරු හරි කවුරු හරි අසරණයෙකුට පිහිටක් වීම සඳහා තමන්ගෙන් ඉතුරු යුතු යුතුකම් මොකක්ද කියලා විතරක් උන්වහන්සේලා සිතනවා ඒ අනුමුදේශා. නැතු තමන් වහන්සේ පිළිබඳ සිතනද උන්වහන්සේට මුකුත්ම නෑ මොකද මේ ලෝක ධාතුවේ තමන් වහන්සේගේ ඉන්ද්‍රියන්ට ගෝචර වන කිසිවක තමලයි තමන්ට හිතලා ගන්න මොනම දෙයක් ඇසට පේනවා කනට ඇහෙනවා නාසයට ආග්‍රහණ දැනෙනවා දිවට රස දැනෙනවා ශරීරයට ස්පර්ශ ලැබෙනවා මේ පහ ලැබෙන හැටියෙන් පිළිගන්නවා විනා අමුතෙන් ඒව සංවිධාන කළා කරන්න කිසිම වැඩක් නැහැ මොකද කොයිතරම් සංවිධාන කළත් ලැබෙන්නේ දර්ශනයක් නැත්නම් શબ્දයක් අර කොයිතරම් සංවිධාන කළත් ලැබෙන්නේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ විතරයි ඒකට තව සංවිධාන ඕනේ ලැබෙන හැටියෙන් පිළිගන්නවා කියන තීරණය ස්ථාවර භාවයට පත්වෙච්ච නිසා උන්වහන්සේලාට අමුතෙන් හිතන්න දෙයක්. අන්නේ ආකාරයේ තත්වයකට අපේ සිතුවිලි වැටෙනයි කිව්වා. වට්ටව ගන්න ඕන කිව්වා. අර සියලු දුකින් මිදී අමා මහ නිවන් දකින්න හදන බුද්ධ. ඒකයි අධේශනාව. දේශනාවට තියෙන කොටස උච්චරයි. ඉතින් යම් කිසි ප්‍රශ්නයක් ප්‍රශ්න අහන්න තියෙනවනම් ඕන එකක් අහගන්න අහන්න පුළුවන්. වක් ඇතුව සිතන සිතුවිලි වලින් මිදෙන්න. ලෝභය නෙමෙයි රාග. ඔව් රාග සිතිවිලි වලින් මිදිච්චාම ඒ අනිත්‍ය ඔක්කොම එකත් එක්කම ගැලවිලා යනවා. ඒ රාග රාග සිතිවිල්ල තමයි මූලික අවසාන වශයෙන් සිටේ රැඳෙන්නේ. ඒකෙන් අයි වුණාට පස්සේ අරකයි එකක්. දැන් යම් කිසි කෙනෙකුගේ සිත විරාග නම් බැඳීමක් නැති ක්‍රියාවක් විතරයි ඒ සිතේ තියෙන්නේ. ඒ විතරාගය කියන්නේ ඒකයි. එතකොට ඒ සිත තියනවා නම් ඒ සිත සිතිවිලි වලින් මිදිච්ච එක. 아무තේ හිතන් දෙයක් නැහැ. කවුද? Taman වෙනුවෙන් හිතන් දෙයක්. දික්කේ දික්කමත්තම් භවිෂ්‍යති. සුතේ සුතමත්තම් භවිෂ්‍යති කියපු තැනයි තැන යමන්ද අදහස් කළේ ඕකයි. ඔව් මේ හැම දේශනාවකම කියන්නේ තමන්ගේ උදාරුව පෙන්වන්න, උගත්කම පෙන්වන්න, හපංකම පෙන්වන්න කළොත් එතන චේතෝ විමුක්ති පරාතේවත් නැහැ. මේ හැම වචනිකම අනුන්ගේ යහපත සඳහා මේ දේශනා. තමන් මුකුත් නැහැ. ඒ දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණා. මෛත්‍රී කරුණා සඳහන් කරගෙන ඕන දේශනාවට වැටෙනවා. යම් කිසි විදිහකින් එයාගේ සිතේ වෙනත් බලාපොරොත්තු තියෙනවා නම් දේශනාව කවදාවත් කරන්න බෑ නිර්වුල්ව අනුන්ට යහපතක් වෙන්න. සම්පූර්ණ පරිත්‍යාගශීලීව අනුන්ගේ යහපත සඳහාම මේ හැම වචනයක් උපකාර කරගෙන උපකාර කරගන්නවා කියන එක ඇතුවයි වික්ෂුන් වහන්සේ කියන දේශනාව. ඒ වගේ රහතන් වහන්සේකින් අග්‍රස්ථානයේ කාරණේ. උන්වහන්සේලා වචනයක් විවෘත කළොත් දොත් දැම්මත් ලෝකේම යහපත. උන්වහන්සේ ගැන මුකුත් ඒක නිසා තමන් වහන්සේ පිළිබඳව සිතන්න යමක් නැති එකයි චේතෝ විමුක්තිය. ඉවරදී ප්‍රශ්න. ආ. හොඳයි පින්නතුනි. දැන් මේවා මේ කියනකොට අපිට හිතෙන්න පුළුවන් කොහොමද ඔය ගොඩක් කරන්නේ? එහෙම කරන්න බැරි එක අපි කවුරු පිළිගන්නවද? මේ කියන්නේ එකින් එකට එකින් එකට සමාගයේ දියුණුව සංවිධාන වීමට දැනගෙන තිබිය යුතු කරුණකි. ඉස්සෙල්ලා අපි පටන් ගන්නවා අර ප්‍රමාද නොවි කළ යුතු ක්‍රියාව මොකක්ද කුසලද? ඒක කරනකොට මේවට නිකන් තල්ලු වෙයි ඉස්සල එයයි. ඒ නිසා අතනින් ආරම්භ කිරීම පමණයි අපිට තියෙන්නේ. ඒක කරනකොට මේ කිව් නම් වලින් සඳහන් වෙච්ච හැම පදයක් අස්සටම තමාගේ ජීවිතේ වැටෙනවා. ඒක නිසා ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය කිව්වෙට තමයි මෙතන එකම වැඩේ කරන් තිබෙන්නේ. මොකද්ද? තමාගේ සිත අපේක්ෂාවල් වලින් අයින්. ඔය අපේක්ෂාවල් වල අයින් කරගන්නකොටම ඉලක්කේ හරි ඊට පස්සේ හිමින් හිමින් අර නියම තැන දක්වා ගමන් කරනවා. හොඳයි එහෙමනම් මේ පින්වත් පික්ෂ මේ දේශනා කාලයේ මේ අසාගත කරුණු මේ සුළු කාලයක් වුණත් මේ ඉන්ටර්නෙට් ගත කරන කාලේ ගා දුරට Tamanට මේ කරපු දේශනාවල් වලින් තමන් වටහාගත්ත කරුණු හිත අත්යෙන් දැක ගන්න පුළුවන්. ඒකයි හොඳේ. ඒක නිසා කවුරුත් මීළඟට මේ භාවනාවේදී ඒ ප්‍රයෝජනෙ ලබා ගන්න ලෑස්ති වෙන්න කවුරුත් ඒ වෙනුවෙන් මේ ආකාරයෙන් හිතන්න. මේ අවස්ථාවේදී අප විසින් මේ කරන්ට යන්නා වූ උදාාරිකය උදෙස බලන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අනිත් ස්ථානවලටත් අප අපැසු කරන්නා ස්ථානට අධිග්‍රහිත සියලුම දිව්‍ය රාජ සමූහයාද නමින් නැසී මේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාද බොහෝත පින්නතුන් දලෝ සත්වන් දපේ මේ උදාාර ක්‍රියාව සහකාරී වෙත්තා අප පුරන්නා මේ ධර්ම ශක්තිය ඒ සමටම අපට එකසේ නිවන් අවබෝධය පිණිස හේතු වේවායන් සිත ඇති කරගෙන සාදු කියලා කවුරුත් භාවනාව ආරම්භ